ඊළඟට බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් අහලා තියෙනවා zoom එකෙන්ම ස්වාමීන් වහන්ස උච්ඡේද දෘෂ්ටිය කියන්නේ හේතුඵල ධර්මයට අනුව සිතේ පැවැත්ම නොකැඩී නොසිඳී පවතිනවා කියන සිතීමද ඊළඟට අහලා තියෙන ඔබ වහන්සේට වෙලාවක් තියෙනවා නම් සාස්වත දෘෂ්ටියත් පැහැදිලි කරලා දෙන්න සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකම පදනම් වෙන්නේ ආත්ම දෘෂ්ටියත් එක්ක. කියන්නේ ආත්මයක් ඇත. ඒ ආත්මය මරණින් මතුත් සදාකල්හිම පවතිනවාය කියන එක තමයි සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් ඇත එය මරණයෙන් සියල්ලක් අහෝසි වෙනවාය කියන එක තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට මේ දෙකේම ආත්මය පදනම් කොටගෙන තමයි ඔය සාස්වත උච්ඡේද කතන්දරේ ක්‍රියාත්මක වෙන්නේ ආත්මයක් ඇත කියන මූලික පදනමේ ඉඳගෙන ඇතම් කෙනෙක් කියන එක භවෙන් භවයට යනවා ඇතම් කෙනෙක් කියනවා මේ භවෙන් ඉවර බුදුදහමේ කියන්නේ ආත්ම කතාවක් නෑ නාම රූප වශයෙන් හේතු ප්‍රත්‍ය වශයෙන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තියෙන්නේ ඒ ක්‍රියාවලිය භවයෙන් භවයේ යන්නේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන තාක අවිද්‍යාව තෘෂ්ණා හෝසි කළොත් භවයෙන් භවයන් යාමක් නැහැ එතනින් නිරුද්ධ වෙනවා එතකොට බුදුදහමේ මේක අනිවාර්යෙන් භවෙන් භවයට යනවා කියලා කියන්නේත් නැහැ අනිවාර්යෙන් මෙතන නවතිනවා කියන්නේත් නැහැ හේතු ඇත්නම් ක්‍රියාත්මක වෙනවා හේතු නැත්නම් නිරුද්ධ වෙනවා එතකොට හේතුඵල ධර්මතාවයක් තමයි මෙතන පැහැදිලි කරන්නේ සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකටම ආත්ම දෘෂ්ටිය පාදක කොටගෙනයි මේ නිගමන වලට එන්නේ.